අවසරයි ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 139 වෙනි භාවනා වැඩමුළුවටයි මේ මුළු දීලා ගත කරන්නේ 38 කියලා මේකේ ලියලා තියෙනවා හිතයි 138 ඉතින් මේකෙදී අපි භාවනා වැඩමුළුව පටන් අරගෙන මේ වෙනකොට නිසන්වනේ පැත්තෙන් සත්කාර තුනක් සිද්ධ වෙලා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා එකක් තමයි වැඩමුළුව පිළිබඳව පසුබිම විස්තර කරලා දීලා ඇති අපි මොන මොන වාතාවරණයකටද වැඩ කරන්නේ මොකද්ද කාලසටහන කොහොමද කටයුතු කරන්නේ එහෙම නැත්නම් මේ වැඩමුළුව තියෙන කාලේ පරිපාලන කටයුතු කොහොමද කියන එක විස්තර කරලා දීලා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා දෙක මේ භාවනා කරන කාලය සඳහා කමටහනක් වාඩි වෙච්චාම මොකද්ද කරන්න ඕනේ භාවනාව සක්මනේදී කොහොමද භාවනා කරන්නේ? එදින්දා කටයුතු කොහොම සතිය පිටවන්නේ කියන එක මේ වෙනකොට sannivedana කරලා ඇති කියලා කියලා දීලා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම උපාසක උපාසිකාවන් සඳහා හට සීල් සමාදානය කිරීම නැත්නම් පෝසතාටාංග සීලේ පිළිපීම කියලා තියෙනවා. ඉතින් අපි දැන් මෙතන ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරනවා. ඒසට ඒ සිල්පද පිළිබඳව හෝ කමඨහන් දීලා තියෙන විස්තර පිළිබඳව හෝ මේ වැඩමුළුව සම්බන්ධයෙන් තියෙන විවස්ථාව පිළිබඳව හෝ යම් ගැටලුවක් ප්‍රශ්නයක් නොතේරෙන තැනක් අපහසුතාවයක් තියෙනවා නම් ඒක කරුණා කරලා මේ අවස්ථාවේදී විසඳගන්නයි කියලා මං ඉල්ලා හිටිනවා. ඒ ප්‍රශ්න ඒකෙන් අදහස් කරන්නේ අපි මෙතනදී ප්‍රසිද්ධියේ සාකච්ඡා කරලා ඉවර කරන මිස මේ ශිල්පද පිළිබඳව එකිනෙක කතා කරන්න යන්න එපා. එතකොට වෙන්නේ අනවශ්‍ය කටකතා වලට පැතිරෙනවා මේ අසුබනයි. ඒ වගේම භාවනා කමඨහන පිළිබඳවත් ඔය එක එක්කෙනෙක් කතා කරන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ මේ ධර්ම සාකච්ඡාට ඇතුළු කරනවා. ඒ වගේම කමඨහන සම්බන්ධව තියෙනවා නම් ප්‍රශ්නයක් ඉඳගෙන ඉනකොට කොහොමද භාවනා කරන්න ඕන කියලා කියපු තොරතුරු තේරුන්නේ නැත්නම් එහෙම නැත්නම් සක්මන් කරනකොට කොහොමද භාවනා කරන්න කියලා දීලා තියෙන තොරතුරු තේරෙන්නේ නැත්නම් එදින්දා කටයුතු කරනකොට ප්‍රශ්න තියෙනවනම් අපි ඒත් බලාපොරොත්තු වෙන ඇත්තටම මේ ධර්ම සාකච්ඡාට ඉදිරිපත් කරන්න කියලා ඒ නිසා ඒක මෙතෙක් නිසන් වණෙන් අපි ඉදිරිපත් කරපු ඒ මූලධර්ම පිළිබඳව සැක නොදන්න කරුණු දෙක තමයි භවනා කරගෙන යනකොට භවනාවේ කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධයෙන් මේ කමඨාන් සුද්ධ කිරීමේ වර්ත වැඩ පිළිලොකුත් වෙනවා. ඒක අපි පොදු කමඨාන් සුද්ධ කිරීම කියලා දාගෙන තිනවා. 90කට වැඩි පිරිසක් ඉන්න ඔක්කොම එක සැරේ තමයි අපි කටයුතු කරන්නේ. ඒ සඳහා තමන්ගේ කමඨාන් වார்த்தාව භාවනා කරනකොට මතුවෙන දේවල් ඒ දීලා තියෙන සැකස්මට සැලැස්මට අනුව ලිඛිතව ඉදිරිපත් කරනවා නම් ඒක Tamanටත් අනුන්ටත් ඒක ආදර්ශයක් වෙනවා. අපි ඒක ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් විදිහට කරනවා. ඊට අමතරව ධර්ම දේශනාවලියක් පවත්වනවා. ඒ හුඟක් කරලා අපි දසුත්තර සූත්‍රය මුල් කරගෙන තමයි වැඩමුළු පවත්වන්නේ. ඒ සම්බන්ධයෙන් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඒත් ඊට පහුවෙන්දා ධර්ම සාකච්ඡාවේ ලාඩ লীලා දාන්නයි කියලා. එතකොට මේ සම්බන්ධ වෙන පිරිසට මේ සාකච්ඡාවට නැත්නම් කමටහන් සුද්ධ කිරීමට දෙවිධයකින් සම්බන්ධ වෙන්න පුළුවන් එකක් තමයි මේ දහම් ගැටළු පෙට්ටියට කල්ැතුව තමන්ගේ ගැටළු ලියලා දාන්න පුළුවන්. එතකොට වැඩමුළු සංවිධානයේට ඒක බලලා මේ මේ මම මේ ඉදිරිපත් කරන සැකිල්ල ඇතුළේද මේ කතා කරන්නේ. එහෙම නැත්නම් අදාළ නැති දේවල් ලියලා තියෙනවද කියලා ඒකට තෝරනවා මේ ප්‍රශ්න. තෝරලා අදාළ නැතිව නම් වැඩමුණු සංවිධානයේ විසින් කියලා දෙයි. මේවා නෙමෙයි අපි සාකච්ඡාවට ගන්න කියලා ඒක හරියට ඉදිරිපත් කරන හැටි කියලා දෙයි. ප්‍රශ්න හොඳ නම් අපි මෙතෙන්ද ගන්නවා. ඒකෙදි නම ගම ලියන්න ඕන කමක් නැහැ. Tamanට තියෙන ප්‍රශ්නේ. නම ඒ වගේම තවත් ක්‍රමයක් තියෙනවා සභාව වේලාව ඉතුරුලා තියෙනවා නම් Tamanට සභාවට ප්‍රශ්න ගන්න පුළුවන්. එතකොට අපිට සංඥාවක් හිටොත් අත උසලා මට යමක් කියන්න අවශ්‍යයි කියලා මේ මයික් එකක් අපි ලැහැත්ති කරලා තියෙනවා. ඒකට කතා කරන්න නැත්නම් ඒ ප්‍රශ්න අනික් අයට ඇහෙන්නේ දෙක වාර්තාගත වෙන්නේ. එතකොට උත්තරේ විතරයි ඉදිරිපත් වෙන්නේ. නමුත් ඊට වැඩිය වැඩ පිළිවෙල පිරිච්ච ගතියක් සම්පූර්ණ ගතියක් තියෙනවා. ප්‍රශ්නෙත් ඇහෙනවා නම් ඒ සඳහා ඒ මයික් එකට කතා කරන්න. කතා කරනකොට මේ මේ මට අටවල තියෙන ක්‍රමය තමයි මයික් එක තියෙන්න ඕනේ ක්‍රමය. මයික් එකේ ලිංගුට තාලවන කතා කරාට ඇහින්නේ නැහැ. ඈත් වුණොත් ඇහෙන්නේ නැහැ. ඒ වගේම Tamanට ඇහෙන්න ඕනේ Taman කතා කරන සද්දේ ස්පීකර් එකකින් ඇහෙනවද කියලා. නැත්තම් මේ මයික් එක නිවැරදිව භාවිත කිරීම පිළිබඳව ප්‍රශ්න මතුනොත් සභාවට ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ සමහරවල්ලාට Tamanට අහන්න තියෙන ප්‍රශ්නත් වැඩිය විශාල ප්‍රශ්නයක් තමයි මයික් එකට කතා කරන ප්‍රශ්නේ. ඒකට ප්‍රශ්න අහන්න නැතුව නිකන් ඉන්න. ඒකත් හොඳයි ඉතින්. ප්‍රශ්න අඩු වෙනවනේ ඒක. ඒකට නෙවෙයි මයික් එක දෙන්නේ අපි. මේ කවුරු සබකෝල කරලා පැත්තකට දාන්න නෙවෙයි. කතා කරනකොට ඒ කතාවඳ යම මට්ටම ගා පුපුරන්න කතා කරන්නත් එපා. ගොඩක් ඈත්ලා කතා කරන්නත් එපා. සාමාන්‍ය අඟල් 4ක් 5ක් විතර දුර තියලා මයික් එකට මේ මේ කෝණයට තියලා කතා කරන්න ඕනේ. එතකොට මේ හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි. මම මේ ටික මතක් කරේ මෙතන පරණ ආපයට දැනගැනීම සඳහා නෙවෙයි විශේෂයෙන්ම වැඩමුළුවට සඳහා අලුතෙන් වගේ පැමිණලා ඉන්න ආධුනිකයන් සඳහා. ඉතින් කී දෙනෙක් විතර ඉන්නවද අලුත් අය? 40කට කිට්ටු වෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ. 40ක් විතර ඉන්නවා. ඒතකොට භාගයක් විතර අලුත් අය. ඒ අයට මම හිතන්නේ අනික් අය පරණ හිටපු අය පිළිවෙලට වැඩේ කරගෙන ගියොත් අලුත් අයට දවස් හතක් ඇතුළත මම හිතනවා පුළුවන් වෙයි කියලා ගැම්ම මොකද්ද කියලා අල්ලගන්න. ඉතින් මම හිතනවා පටන් ගන්න සඳහා මේ හඳුනා දීම ප්‍රමාණවත් කියලා අපි මෙතන ඉඳලා ප්‍රශ්න සාකච්ඡාව ධර්ම සාකච්ඡා ආරම්භ කරන්න යන්නේ අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සතිವಾರය ආරම්භ කරන්න කියලා. අවසරයි සයින් වංශ ලිඛිත ප්‍රශ්න හතරක් ඉදිරිපත් වී තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාව කිරීමේදී পাය ඉහළට එසවීම, ඉදිරියට ගෙන ඒම, পাය තැබීම, වම දකුණ ආකාරයටම වචනයෙන් මෙනෙහි කරමින් සක්මන් කරන විට එසේ වචනයෙන් මෙනෙහි කළත් සිත වෙනත් දේවල් කෙරෙහි දුවන බවක් දැනුනි. මේ නිසා සක්මන් කරන විට වචනයෙන් මෙනෙහි නොකර පායට දැනෙන ස්පර්ශය දැනීම කෙරෙහි සිත පවත්වා ගැනීම සුදුසුද? තෙරුවන් සරණයි. ඔය එතකොට ඒක කරලා බලලා කොයි එක කෙරුවොත්ද මෙනෙහි කරොත්ද නැත්නම් මෙනෙහි නොකළොත්ද Tamange සතිය හොඳට පිහිටන්නේ නැත්නම් සක්මනේ හිත පිහිටන්නේ කියන අත්දැකීම නැතුව හරි අමාරු විනිශ්චයකට එන්න. ඉතින් මේ කියපු එකනා ලියපු එකනා මෙනෙහි කරමින් කරගෙන යනකොට හිත පිට යන බව දැක්කා. ඒ විනුවට අහනවා නොකරමින් මෙනෙහි නොකරමින් කෙරුවොත් හොඳද කියලා. ඉතින් මට කැමතියි දැනගන්න. එහෙම කරලා බලලා තියෙනවද? එහෙම කරලා බලනකොට වැඩි වේලාවක් පියවරේ හිත පවත්වන්න පුළුවන්ද කියන තොරතුරු ඉදිරිපත් කරන්න කැමැති නම් මෙනේ කර්මින් කරන එකට සාපේක්ෂව එහෙනම් තීන්දුවක් දෙන්න පුළුවන් නිසා කැමැති දෙය ලියපෙකන සභාවට මේ කට උත්තරයක් දෙන්න. දරුවන් සරණ ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ මට ඇත්තටම පරයන්ක භාවනාවේ තියෙනවා මම ආශ්වාස කරනකොට ආශ්වාසය කියන වචනේ හිතනවා මේ සක්මන් භාවනාවෙත් මම ඉස්සෙල්ලා වචනේ මෙනෙහි කරනකොට ඒක වැඩි වෙලා කරනකොට දැනෙන්න පටන් ගත්තා හිත ගිහිල්ලා නමුත් මම වචනෙන් ඒක මෙනෙහි කරනවා කියලා. ආයි නැවත නැවතත් ගත්තා. නමුත් ඊට පස්සේ මම ඒක නවත්තලා ඒ දැනීම කෙරෙහි දැනීම බලන්න පටන් ගත්තා. ඒකේ ප්‍රකට වෙන බව තේරුණා. වචනෙන් කරනවට වඩා. ඔය අන්තිමට කියපු වාක්‍ය මේකට ඉතුල් කරා නම් උත්තරේ ලේසි. තමන්ට වැඩි සතිය පිටවන මෙනේ නොකරමින්න මෙනේ නොකරමින් යන්න පුළුවන්. නමුත් අත්‍යවශ්‍ය වාක්‍ය ලියවිලා නැහැ. ඒ නිසා මට සිද්ධ වෙනවා කඳවල අහන්න. ඒ නිසා තමයි යෝජනාවක් කරනවා මෙනේ නොකරමින් යන්න. කමක් නැද්ද කියලා නමුත් මම කරා මට කරනකොට මෙනේ කරනකට වැඩිය හිත අරමුණේ පිටන ගතිය වැඩි කියන එක පිටියානම් මට කියන්න තියෙන කොයි ක්‍රමයකට හෝ වැඩියෙන් හිත අරමුණේ පිහිටන ක්‍රමයේ සතිය පිහිටන ක්‍රමයේ තමයි අපි අනුගමනය කරන්නේ. මෙනේ කරාද නැද්ද කියන එක නෙවෙයි. ඒ නිසා ඒ ලියලා තියෙන ප්‍රශ්නට හොඳයි කමක් නැහැ කියන එක තමයි කියන්න වෙන්නේ උත්තරේ. දෙවැනි ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ මා අවුරුදු 7ක පමණ කාලයක් තුල භාවනාවේ යෙදී සිටින අයෙක්මි. මා දිගින් දිගටම භාවනාවක් වශයෙන් වඩන ලද්දේ මෛත්‍රී භාවනාවය. මෙම සේනාසනයේදී භාවනාව වශයෙන් ආනාපාන සති භාවනාව වැඩිවීමට කමටහන් ලැබින. හුස්ම රැල්ල නාසය උඩ වදින දිහා බලා සිටමින් හුස්ම උඩට ආවා. පහළට යනවා සිතමින් හුස්ම රැල්ල දිහා සිතින් බලා සිටියෙමි. හුස්ම සෙමින් ගන්නා විට හුස්ම නාසය අග්‍රයේ හැප්පෙනවා නොදැනී එහෙත් මා සිතින් මෙතන වදින තැනයයි සිතා භාවනා කෙලෙමි. නියම ලෙස භාවනාව වඩන හැටි පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මා විසින් වඩන ලද මෛත්‍රී භාවනාව දිගටම වඩන්නද නොඑසේනම් ආනාපාන සති භාවනාව වඩන්නද? අපිට අවශ්‍ය කරලා තියෙන ඇත්තටම සතිපත්තහනේ අපි මේ වැඩමුළුවේ ප්‍රධානම දේ නිසා අපි සතිය වැඩිමයි කරන්නේ. ඒ නිසා ආනාපාන සතිය නැත්තම් කායගත සතිය වශයෙන් තමයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් හිටගෙන නෙවෙයි ඇවිදිමින් නෙවෙයි නිදාගෙන නෙවෙයි ඉඳගෙන ඉන්න බව දන්නවනම් බලන්න කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා. ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ මම දැන් මෙතන ඉන්නවා කියන එක. එහෙම යනකොට ආනාපානෙ වැටුනොත් අතිරේක ලාභයකට ගන්න. මේ ඉඳගෙන ඉන්න එක ඇතුලේ සිදුවෙන මේ පරිවෘත්තීය ක්‍රියාවලිය හුස්ම ගන්න එක සිදුවේ. නමුත් ආනපනේ වැටුණත් නැතත් සියුම් වුණත් දිග වුණත් කෙටි වුණත් තමයි ඉඳගෙන ඉන්න බව දැනෙන ගතිය. ඉඳගෙන ඉන්න බවට අවදි ගතිය තියෙනවා නම් ආනපනේ නොපෙන්න කියලා ප්‍රශ්නයක් නැත්තේ. නමුත් සම මෛත්‍රී භාවනාත් එක්කයි මේ කල්පන්න හදන්නේ. මේ වැඩ පුළුව සතිපට්ඨාන වැඩමුළුවක්. ඒ නිසා අපි සමතරමුණු දෙන්නේ නැහැ. නමුත් සමතරමුණු කරනවා කියන වැරද්දක්වත් මේව නැතුව පවක්වත් නෙවෙයි. ඒ නිසා තමන්ට හුරු නම් මෛත්‍රී භාවනා විනාඩි 5ක දුර හොඳට මෛත්‍රී භාවනා කරලා මෙහෙමම මෛත්‍රී භාවනාව මම ඉඳගෙන ඉන්න කය සුවසේ තියනවාද සමබරව තියනවාද සෑහළුව තියනවනම් ඒක තමයි කයට මෛත්‍රී කරනවා කියන්නේ. ඉතින් මේ මෛත්‍රී දාලා බලන්න කරන්න කරන්න තමන්ට කයේ පහසුව වැටෙනවනම් විනාඩි 5ක් විතර කරලා අන්නේ පහසුවේ හිත ධානය විතර විනාඩි 55 ඉන්න. එතකොට මෛත්‍රී වැටහෙනවන ะ දිගට වැටෙනවද ආස්වාද ප්‍රසවාස වෙන් වෙලා වැටෙනවද කියලා තොරතුරු බලන්න. නමුත් මේ කයේ හිත පවත්වනවන කායගත සතිය සිද්ධ වෙනවා. ඉතින් මේ ලියපේකනාටත් කැමැතිනම් කට උත්තරයක් දෙන්න පුළුවන්. තමයි මේ ආනාපානය පෙන්ුණත් නැතත් තමයි ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පැවැත්වීමෙහි හැකියාවක් සහ ඒක දියුණු වෙන ගතියක් Taman අත්දකින්නවද කියනවා තියෙනවනේ ඒ අනුව පුළුවන් විස්තර කරන්න තව. ඒ ලියපෙකන කැමතියි. සර්වණ සරණ ස්වාමීන් වහන්සේ මේ මට දැනගන්න ඕනකම තියෙන්නේ දැන් මම මට වැඩි සුදුසු වෙන්නේ මෛත්‍රී භාවනාවද? දැන් මං කෙනෙකුට උත්තර දෙන්නකෝ කියන එක මට තේරුණා. මගේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනීම තියනවාද? දැනගන්න එකට හිත දාන්න පුළුවන්ද කියලා? පුළුවන් ස්වාමීනි. කොච්චර වෙලා වගේ හිත විශාල වශයෙන් පිට නොගින් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉඳගෙන ඉන්න එකේ කොච්චර වෙලා හිත පාත් ගන්න පුළුවන්කම තියෙනවා. විනාඩි 5ක දාන්නවද? right. ඒ හොඳටම ඇති. ඊට පස්සේ හිත පිට යනවා කියන්නේ කො සද්දයකට හරි වේදනාවට හිතවිල්ලකට හරි ගියාට පස්සේ ආයෙසරයක් අරගෙන ගෙනල්ලා මම මෙතන ඉඳගෙන ඉන්නේ කියන එකට හිත තියන්න. හිත තියලා බලන්න නැවත හිත හරි ඉඳගෙන ඉන්න එකට එනවද කියලා. ආවට පස්සේ දැනෙන්නේ මොනවද කියන එක කියන්න පුළුවන් නම් මට කී යකී ආනපනද ගැලපෙන්නේ මෛත්‍රීද කියලා. ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද? මොකෙන්ද වැටෙන්නේ? සයනාත ඒ ටික වෙලාව වෙන අරමුණකට හිතනවා ඉන්න පුළුවන් මට. ඔව්. වෙන අරමුණ ගියේ නැතිව දන්නේ කොහොමද? මම ඉඳගෙන ඉන්නේ. ඇවිදිනවා නෙවෙයි, හිටගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? සයනාත මේ මේ හන්දි රුදා වෙනකොට මම දන්නවා මේ ඉඳගෙන තමයි ඉන්නේ කියලා මේ. ආහනේ වගේ ලකුණක් තියාගන්න. අපි මේ ඉඳගෙන ඉඳලා පහත වටින හැටි නැත්නම් කඳ ඍජුව තියනවා දැල වෙලා තියනවාද කියන එක මත කයට හිත ගත්තා කියන එක ගත්තට මදි ගත්ත බව අපි තහවුරු කරගන්න අස්පනා අපිට දකින්න ඕනේ එහෙමනම් ආන මයිට්‍රේට් වැඩිය මයිටි බහනරදී ඕකේ ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් එහෙම ඉන්න පුළුවන් වෙලාව විනාඩි 5 නම් පුළුවන් තරම් අදිෂ්ඨාන කරන්න මට විනාඩි 5මාරක් 6ක් වශයෙන් ඉඳ ලැබේවා ඊට පස්සේ හිත පිට ගියත් හිත නන්නත්තර වුණත් එතින්ල ආයශරයක් බොහොම මෛත්‍රී බොහොම හිතසුවසලකලා ආයෙත් කයට ගන්න. ඔය පිට ගිය හිත කයට ගන්න බෑ කයට මෛත්‍රී නැත්තම්. කයට මෛත්‍රී තියෙනවා නම් හිත පිට ගියාට නැවත Taman ඉන්න කයින් දිහාට එනවා වැසි බැඳලා වැසි තනකොළ කද්දි පැටිය ලිහලා දැම්මට ඒ පැටිය අම්මට තියෙන ආදරය නිසා කොහේ රස්තියාදු ගැහුවත් වැසි කතා කරනකොට එනවා නැත්තම් හැසිරෙන්නේ අම්මත් එක්ක තමයි. ඒ වගේ අපේ හිත මෛත්‍රී නැත්තම් එයා පිටාරමුණට කැමතියි. මෛත්‍රිය තියෙනවනම් තමයි ඉඳගෙන ඉන්න ඉඳුන් හිටු පහසුකම කියලා කියන්නේ. සුවසේ වාඩිලා ඉන්න ගතිය තියෙන. ඒ නිසා පිට ගියාට පස්සේ නැවත කායගත සත්‍ය ගන්න බලන එක මෛත්‍රියත් පිටිච්ච ගතියකට එයි සම්පූර්ණ වෙන ගතියකට එයි. නැවත නැවත තමන්ගේ කාය ආරමුණු කරගෙන කයට හෙට්ටු වෙලා සත්‍ය පිහිටීම තේරුම් ගනී. එනිසා එතකොට හුඟක් වෙලා කයේ ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට මේක ඇතුළේ හුස්ම ගන්න ගතිය, බඩ පිම්බෙන හැකින්න ගතිය, උණුසුම සිසිලස ඔක්කොම තේරි. ඒක මේ මේ මූලික කමඨහන් උපදේශයේ තියෙනවා. ඒක හුඟක් වෙලාවට හිතවදින් නැති වෙන්න පුළුවන්. ඒක මම මේ මතක් කරන්නේ. ඒ නිසා ඉඳගෙන ඉන්න පුළුවන් වාචිය නැත්නම් ඉඳගෙන ඉන්න එකේ හිත පවත් ගන්න පුළුවන් ගතිය වැඩි වෙනවා නම් මයික්‍රේට වඩා මේක ගොඩක් ආනිසංස දෙන බව සරුවචනාංශික ප්‍රකාශන වල තියෙන විශේෂම ආනාපාන සති භාවනාව ආනාපාන සති සූත්‍රය එහෙම නැත්නම් කායගත සති සූත්‍රයේදී ඒක බෑ කියලා දැනගත්තොත් නැත්නම් මොනවාරි අපහසුතාවයක් තියෙනවා නම් අපි මෛත්‍රී භාවනා තියාගමු විකල්පයක් විදියට. මට පේන විදියට මේක කරගෙන යන්න පුළුවන් කියලා. තුන්වෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා නාසය අගට හොඳට දැනුණා. එවිට වම් මතේ උරපත්තයට තද වේදනාවක් එන්න පටන් ගත්තා. සාමාන්‍ය අවස්ථාවලදී එවැනි වේදනාවක් නැත. ස්වාමින් වහන්සේ මේ පහදා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලමි. එතකොට ඒ උරපත්තයට ආපු වේදනාව සතිය තියෙන බවට ලකුණක්ද? නැත්නම් මට මේ මයි කයේ තමයි සතිය පිහිටලා තියෙන කියන එකට ලකුණක්ද නැත්නම් භාවනාවට සතිය පිහිටවීමට ඒක කරදරයක්ද කියන එක මට දැනගන්න ඕන. ඒවරපත්‍ය ඇතිච්ච වේදනාව තමන්ට කරදරයක්ද නැත්නම් මේ කයේ හිත තියෙන බාට ලකුණක්ද කියලා. ස්වාමීන් වහන්සේ මට ඒ තදබල වේදනාව කරදරයක් විදිහට තමයි දැනුනේ. ඒ තදබල වෙන්නේ ඉස්සල්ලා වේදනාව එනකොට ඒක තමයි දැනෙන්නේ මේ සතිමත් වෙච්ච නිසා දැනෙනවා නැත්නම් වෙනදක් තියෙන නැති නොදැනී ඉන්න එකක්ද නැත්නම් භාවනා කරපු නිසා ආපු එකක්ද නැත්නම් මෙහෙම කියන්නේ වෙනදක් තියෙනවා අපි කයේ වෙනේ හිත තියන්නේ එතකොට දැනෙන්නේ දැන් කයේ හිත තියෙන නිසා වේදනාවක් දැනෙනවා එතකොට මේ දැනීම සතිය පිහිටවපු නිසා දැනෙන දෙයක්ද නැත්නම් සතිය පිහිටීමට කරදරයක්ද කියලා බැලුවොත් උග්‍ර වේදනාව නම් පුළුවන්. නමුත් සාමාන්‍ය වේදනාව තියෙන වෙලාවේදී මේ වැටහෙන දේ ගැන මොකද හිතෙන්නේ? මේ සතිය තියෙන නිසා මේක වැටහෙනවද නැත්නම් සතියට අරියාදුවට වැටෙනවා කියලාද? සතියට අරියාදුවට වගේ තමයි මට වැටුනේ. ඔව් එතකොට ආනාපාන සතිය වැටහීමත් ආනාපාන සතිය වේදනාවක් නෑ. ආනාපාන සතිය වශයෙන් කයට හිත ගත්තොත් හැම තැනම තියෙන වේදනාව මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ඒක අරියාතුර ගත්තොත් භාවනා ප්‍රතිඵල වලට අපි වෛර කරන්න පටන් ගන්නවා. එනිසා මතක තියාගන්න කොයි වෙලාවකරි සතිය එළඹ සිටි සිහිය අප්‍රමාදේ කයට ආවොත් කයි තියෙන වේදනා රාශියක් දැනෙන්න පටන් ගන්නවා. ඒක සඳහා අපි ඒක දැනගන්න තියෙන්නේ මේ වේදනාව මට්ටමක තියේදී උග්‍ර වේදනාව නෙවෙයි මම මේ කතා කරන්නේ සාමාන්‍ය මට්ටමේ තියේදී ආනාපානේ දැනගන්න පුළුවන්ද මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ඉඳගෙන ඉන්න බව දැනගන්නත් පුළුවන් ආනාපානය දැනගන්නත් පුළුවන් එහෙමනම් ඇත්තටම මේ මේ මෙහෙම ප්‍රශ්නයක් මම අහනවා ඒක සැර වැඩි ඇති අද පළවෙනි දවසේම කරදරයක් නැතුව වේදනා කරදරයක් නැතුව ආනාපාන දිහා බලාන පවත්තන සතියත් යම් කරදරයක් තියෙද්දි කඩා ගන්න නැතුව ආනාපානේ පවත්තන සතියත් දෙක ගත්තොත් මේ කොයි සතියේද වඩා දක්ෂ කුසලතාවේ තියෙනවා කියලා හිතෙන්නේ ආනාපාන සතියේ කුසලතාවේ තියෙනවා කියලා මට ටිකක් තේරුණා එතකොට වෙන කරදරයක් තියෙද්දිත් මේ සතිය කැඩෙන්නේ නැතුව පවතිනවා නම් ඒක ගැන මොකද කියන්නේ? ඒ කරදරයේ මැද්දෙම ඒක කරන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒකද හොඳ නැත්නම් මොන කරදරයක් නැතුව ආනපානේ පවතින එකද හොඳ? කරදරයක් නැතුව පවතින එක හොඳයි ස්වාමීන් වහන්සේ. නමුත් බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ සතිය කරදර තියෙද්දි තමන්ගේ අරමුණ බේර ගන්න පුළුවන් නම් හුඟක් වාහන තියෙන පාරක වාහනේ අරගෙන යන්න පුළුවන් හප්පන්න නැතුව. වාහන නැති පාරක කරක වාහන අරගෙන වාහන නැති පාරක අරගෙන යන වාහන අරගෙන යන කරන වැඩි දක්ෂයක් වෙන්න බෑ කරදර වාහන තීන තැනක අරගෙන යන එක නයි අන්න ඒ මානසිකත්වය හදා ගන්න අපිට හැමදාම 100%ක්ම ආනපනෙත් එක්ක විතරක් ඉන්න හම්බ වෙන පුංචි කරදර පුංචි කරදර කියන වේදනා හිතවිලි සද්ද තියෙනවා නමුත් අපි බලන්න ඕනේ මේ හදාගත්ත සතිය මේ පුංචි කරදර තියේදී හිතවිලි තියේදී සද්ද තියේදී වේදනා තියේදී පවත්තන්න නම් ආනාපානෙත් එක්ක රණ්ඩු කරන කරදරයක් තියෙන්න ඕනේ අපේ දක්ෂකම් මතුවෙන්න. ඒ නිසා උග්‍ර පුරපත්ති වේදනාව આવොත් අපි බලන්න ඕනේ නැගිටට පස්සෙත් ඒ වේදනාව තියෙනවද කියලා. ඒ සෝනස්. තියෙන වගේ කියලා හිතෙන්නේ. නෑ නැගිටට පස්සේ මම ඊට පස්සේ සක්මන් භාවනාව කරා. ඔව්. එතකොට තිබුණේ නෑ. ඒ නිසා මේක මේ කයට හිත ආපු නිසා කය ඇතුලේ තිබුණ පුංචි වේදනා ප්‍රනීත වෙලා පේනවා. ඒක භාවනාවේ දියුණුවක් කියලා ගත්තා නම් භාවනා කියන සතිය පිහිටපු නිසා මේක මට ආවේ එලඹ සිටි නිසා මේ පිහිටලා මට දැනෙන්නේ අප්‍රමාද වෙච්ච නිසා දැනෙන්නේ කියලා බැලුවොත් ඔය පැමිණි දුක් පැණි රහයි කියලා අපේ සිංහල වචනයක් තියෙන්නේ. පැමිණිච්ච දුක වෙත පැමිණිච්ච දුක පැණි රහයි. ඒ වගේ බලන්නේ නැතුව එනේන දුක අයින් කරන්න යන පටන් අරගත්තොත් අපිට භාවනා කරන්න හම්බ වෙන්නේ නැහැ. හිත නිතරම පිටපයින්නවා. ඒ නිසා යම් ප්‍රමාණයකට ඒ දුක් දරා ගැනීමෙන් ඉවසමින් කරගෙන යනකොට ඒ පුංචි දුකක් ආවට ගණන් ගන්න නැතුව තව දිගට භවනා කරන්න පුළුවන් බව දැනගෙන ප්‍රත්‍යක්ෂණය කර ගන්න පුළුවන් නම් වැඩමුළු සාර්ථකයි කියලා කියන්නේ. දැන් ස්වාමීන් වහන්සේ. සහකර්මයේ විදියට. අවසාන ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී නාසය අගට හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා දැනීමත් සමගම හදවතේ ගැස්ම දැනුණා. එවිට සතියද වෙනස් විය. එසේ වන්නේ කුමන හේතුවක් නිසාදයි පහදා දෙන සේක්වා ස්වාමින් වහන්සේ. අවසාන වාක්‍ය දෙක. එවිට සතියද වෙනස් විය. ඊට ඉස්සෙල් වාක්‍ය. පරයන්ක භාවනාවේදී නාසය අගට හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා දැනීමත් සමගම හදවතේ ගැස්ම දැනුණා. එවිට සතියද වෙනස් විය. එසේ වන්නේ කුමන හේතුවක් නිසාදයි පහදා. අපි දැන් කතා කරපේකෝ තමයි ඉස්සලා කතා කරනකොට කිව්වා ආනාපානෙ බලනකොට උරපත්ති වේදනාවක් වෙනවා දැරිය නොහැකි. දැන් කියනවා ආනාපානෙ බලනදී හෘදේ වස්තුව ගැහෙනවා. එතකොට සත්‍ය වෙනස් වෙනවා කියලා. ඇත්තටම බලන්න ඕනේ සත්‍ය වෙනස් වෙනවද නැත්නම් සත්‍ය අරමුණ වෙනස් වෙනවද කියලා. අපි හැම වෙලාවෙම අර කරදරයක් බාධාවක් නැතුව වෙන කිසි අතුරු අවුල් පාසයක් නැතුව ආනාපානෙම ඉන්න ඕනේ කියන එක ගොඩක් වෙලාවට මේ සමාධියට තියෙන ආදරේ. නමුත් ජීවිතය කියන්නේ ওই තරම් සරල දෙයක් නෙවෙයි. ජීවිතය කියන්නේ බොහොම දුක් පිරිච්ච ජීවිතයක්. ඒසයි කරගෙන යනකොට එක්ක හෘද වස්තු ගැහෙනවා දැනෙනවා, එක්ක උරපත් වේදනාවක් දැනෙනවා, නැත්නම් දනිච්ච වේදනාවක් දැනෙනවා. මොනව දැනුණත් අර ඉස්සල්ලා අම්මෙන් අහපු ප්‍රශ්න තමයි මට අහන්න තියෙන්නේ මේ හදවතේ ගැස්ම දැනෙද්දිත් ආනාපානේ බලන්න පුළුවන්කම තියනවාද විශේෂයෙන්ම ආනාපානේ සතිය පවත්වන්න පුළුවන්කම තියනවාද කියන එක තමයි වார்த்தාවට ඇතුළේ නැති කාරණාව ඒ චේක සභාගත කරනවා නම් අපිට පුළුවන් මේක සාකච්ඡාවට ලක් කරන්න එළියපෙක් කරන්න. ගරුතර ස්වාමීන් වහන්සේ මම පරියංග භාවනාවෙන් ආනාපාන සතිය වඩනකොට මගේ නහය ඇතුලෙන් එන හුස්මත් පිට වෙන හුස්මත් මම වඩාම දැනගෙන හිටියා. එතකොට මගේ හෘදවස්ත්‍රයේ ගැහිසීමක් ඇති වෙච්ච නිසා ඒක වෙනස් වී ගියා කියලා මට දැනුණා. ඔය මං අහන්නේ එතකොට මේ හෘද වස්තුවේ ගැහිම තියේදී හුස්ම බල බලන්න පුළුවන්කම තිබුණාද නැත්නම් හුස්මට බලන්න බැරිකමක් තියනවාද කියලා? ඒක අර ගැස්ම එනකොට මට නිකන් අමුත්තක් දැනුණා ඒ ගමන මම ඒක සතිය වෙනස් කෙරුවා. හරි වෙනස් වෙන එක ඇත්ත සතිය නෙවෙයි ඇත්තට වෙනස් වෙන්නේ අරමුණ වෙනස් වෙන්නේ. නමුත් ඒ තියෙද්දි බලන්න මේ හෘද වස්තු ගැහිම තිබෙන එක අතිරේක වාසිය ලාභයක් වශයෙන් තියලා මේක තියෙද්දි ආනාපානය බලන්න පුළුවන් ගැතිය නැත්නම් ආනාපාලේ හිත පාත්තන්න පුළුවන් ගතිය තියෙනවද කියලා බැලුවොත් අමුතුම පැත්තකට යනවා භාවනාව. ඒ කරදරයකට අරියාදෝකට තරහකට ගන්න නැතුව මේ තියෙන අභියෝගයේ තියෙද්දි මට මේ ආනබනේ බලන්න පුළුවන් කියලා. පුළුවන්. එහෙම බලන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි අපි ඇත්තටම භාවනාදී බලාපොරොත්තු වෙන්නේ පළවෙනි බබා හම්බ වෙලා. ටික වෙලා ගියාට පස්සේ දැන් දෙවෙනි බබා හම්බ වෙනවා. දැන් දෙවෙනි බබාගේ අනිවාර්යයෙන්ම ඉතින් බලන්න එපා. ඒ ජීවිතේ පළවෙනි බබා වැසිකිලි වලට දානවද නැත්නම් පල්ලි පල්ලි වත්තෙන් පල්ලට විහි කරනවද නැත්නම් ඉඳලා ඌත් බලනවද ඒ ජීවිතය තව තුන්වෙනි භවකුත් බලාපොරොත්තු වෙන්න කියලා මං කියනවා මේ එසේමයි ස්වාමීන් වහන්සේ ඈ එසේමයි ස්වාමීන් තේරුණාද තේරුණා වයස වැඩි නේ ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් නැහැ අපි ඕම කරගෙන යනකොට තිරියම් කරලා දෙන්නම් ඈ ලිඛිත ප්‍රශ්න අවසానයි ස්වාමීන් වහන්සේ අපිට තියෙනවා තව විනාඩි 25ක් විතර වගේ කාට හරි මේ සාකච්ඡා කරපු එක පිළිබඳව ලැබිච්ච උත්තර පිළිබඳව හෝ මොනවාරි සභාවට මේ අවස්ථාව ඉදිරිපත් කරන්න තියෙන කමටහන් පිළිබඳව වතාවකෝ තියෙනවනම් අත උස්සන්නේ කියලා පිල්ලා හිටමු සතිವಾರේ සභාව ඉවර කරන්න ඉස්සෙල්ලා අවසර ගාමිණී මේ දැන් මට මෛත්‍රී භාවනා කරන කාලේ නම් මේ මේ රැයට දැන් හතර ඉරියව්වම කරන්න පුළුවන් නෙමෙයි. දැන් දැන් ආනාපාන සති භාවනා කරනකොට එක ඉරියව්වෙන් තමයි කරන්න පුළුවන් වෙන්නේ. ඔව්. ඇත්තටම රැයට නිින්දට ගියන් පස්සේ ඇවිදිනකොට එහෙම මොන භාවනාවක් කරන සාමිනි වයන්න මට කරන්න තමයි ඉන්නේ ඉරියව්වට හිත දාන්න. ඉන්නේ ඉරියව්වට හිත දාපුවාම ඒක වැටෙන්නේ කායානුපස්සනාවට කායානුපස්සනාවේ ඉඳගෙන ඉන්න ඉරියව්වේදී විතරයි අපි ආනාපාන ඉස්සරහට ගන්න. නිදාගෙන ඉන්න ඉරියව්වෙදී මම දැන් ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි ඇවිදින්නේ නිදාගෙන කියලා දන්නවනම් ඒකත් ඇත්තටම කියනවනම් මෛත්‍රී භාවනාවක් තමයි. තමන්ගේ කයට තමන් මෛත්‍රී කරනවා. හොඳට අප පහසුට කය තියලා කය අඳුරගන්නේ කයන පස්සනට දෙනවා මෛත්‍රියත් කරනවා. සක්මන් කරන වෙලාවදී මම ඉඳගෙන නෙවෙයි පුතියගෙන නෙවෙයි ඇවිදින බව දන්නවනම් ඒක ඒ ඇවිදින ඉරියව්වට මෛත්‍රියකුත් වෙනවා කායගත සතියකුත් වෙනවා. හිටගෙන ඉන්න වෙලාවක සක්මනේ කෙලවරේ. මම දැන් හිටගෙන ඉන්නවා කියලා දන්නවනම් හතර ඉරියව්වේ. ඒත් ඉඳින් හිටුම් පහසුකමක් ලැබෙනවා. ඉන්න ඉරියව්වේ දන්නවා. ඒ වගේ එක මෛත්‍රිකුත් වෙනවා. සක්මන් ඉඳගෙන ඉන්න වෙලාවේදී ඉඳගෙන ඉන්න ඉරියව්ව දන්නවනම් මෛත්‍රිකුත් වෙනවා. එතකොට විතරක් අතිරේක ලාභයක් විදිහට ආනපාන පෙනෙයි. නමුත් ඉඳගෙන ඉන්න ඉරියව්ව වැටෙනවා නම් ඇති. නිසා කායගත සත්‍ය කියන එක මෛත්‍රී ඒකයිනේ 14 ආකාරයට සරුවචාන්ස අපිට පෙන්නලා දීලා තියෙනවා. කායගත සති මෛත්‍රී භාවනාවේ ආනිසංස 11ක් තියෙනවානේ. ඒ 11ම ආන කායගත සතියේ තියෙනවා. දැනනස මට තේරුණා දැන් මේ මම ආන්සල් ඉන්නකොට දැන් ආනපන සතිය දැන් හුස්ම රැල්ල වැටෙන එකට අපි දැන් මේ මේ වාඩිලා බලන්නේ. නෑ එහෙම බලන්න ඕනේ නෑ. ඉරියව්ව බලන්න. Taman ඉඳගෙන ඉන්න ඉරියව්ව මොකක් හරි ඊට පස්සේ තමයි ඉරියව්ව දැක්කට පස්සේ ඒක අතිරේකයක් විදියට වැඩි විස්තරයක් විදියට තමයි ආනපනේ අපිට ලැබෙන්නේ. ලැබුණොත් හොඳයි. ලැබුණ නැති වුණත් ඉන්න ඉරියව්ව හිත පවත්වන්න පුළුවන් නම් අපි භාවනා ශේෂ්ත්‍රයට ඇතුල් වෙලා ඉන්නේ. ඉරියව්ව හිත පවත්වන සයන්වත් සුවපත් වේවා කියලා ඒක කරන්න. මම මෙතන ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා. සුවසේ වාඩි වෙලා ඉන්නවා. සුවසේ ඒකට කියන්නේ සුඛී අත්හාන පරිහරාමි. මම මගේ ජීවිතයේ සුවසේ පරිහරණය කරනවා. මෛත්‍රී භාවනා කරන කෙනා හතරෙනි හතරෙනි වචනේ තියෙන්නේ. අවීරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ සුඛී යත්තානම් පරිහරාය මම මගේ කය සුවසේ පරිහරණය කරනවා. ඒක සාමාන්‍යයෙන් ඒක මෛත්‍රියත් වෙලා. ඒකම. එක මේ ප්‍රයත්නය මෛත්‍රියත් වෙනවා සමතේ. මේ පැත්තෙන් කායගත සතිය කරනවා. ඒකට විපස්සනාටත් ඉඩ ඇරෙනවා. අපි තාම දන්නේ නැහැ ඔක විපස්සනාට යනවද නැද්ද කියලා. නිසා කායගත සතිය වඩනවා නම් අයිටවැඩිය පළල් පතේකට පුල් පතේක තමයි වැටෙන්නේ. ගන්නවද මට හරියට වැටුන්නේ නැහැ ගන්නවද මොකද කරන්න කියලා. කරන්නේ කමං ඉන්නේ ඉරියව්ව. කරන්න බැරි නම් මට කියන්න අපි බලමු. එතකොට මෛත්‍රී කරා. ඉන්න හතරේ ඉරියව්වේ ඉරියව්ව සුවසේ පවත්තන්න. සමවරව සෑහලුවට වාඩිලා කොච්චර වාඩිලා ඉන්න බව දකින්න පුළුවන්. ඉස්ලා කිව් විනාඩි 5ක දෙන්න පුළුවන් කියලා. හරි. ඊට සක්මන් කරනකොට බලන්න මම දැන් ඉඳගෙන නෙවෙයි. හිටගෙන ඉන්නේ, ඇවිදිමින් ඉන්නේ. ඇවිදිමින් ඉන්න බව දන්නවා. හිටගෙන ඉන්න වෙලාවක බලන්න හිටගෙන ඉන්න බව දන්නවා. නිදාගන්න ගියාට පස්සේ බලන්න මම සැතපීලා පහසුවෙන් ඉන්නේ ඒ ඉන්න බව දන්නවද ඒකේ ඉන්නවා කියලා මෙනෙහි කරන්න අර මෛත්‍රී කරනකොට වගේ උහුරු වෙලා තියෙන වචනයක් විතක්කයක් අවශ්‍යයි කියලා ඉන්නවනේ ඉන්නවා කියන මෙනෙහි කරන්න ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා නිදාගෙන ඉන්නවා ඇවිදිමින් ඉන්නවනේ හතරටම පොදුනේ හිඳිනවයි කියන එක හිඳිනවයි ඉන්නවයි කියන එක ඉන්නවයි කියලා මෙනෙහි කරන්න අර හිත පිට යනවනේ ඒක දෙපැත්තෙන්ම සාධාරණීකරණය වෙනවා මෛත්‍රී පැත්තෙම කායගත සත්‍ය පැත්තෙම දෙකේම හරි සාරණස් තේරුණා ඒ තව විනාඩි 20ක විතර කාලයක් තියෙනවා අපිට විශේෂ ප්‍රශ්නයක් නැත්තම් ඒකත් ගන්න පුළුවන් සක්මන් භාවනාව සඳහා තියෙනවා නම් මම හිතුවා බලාපොරොත්තු වෙන ඉදිරියපත්